මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මෙන්නත් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න අපි තුන්වෙනි වතාවට නැත්නම් තුන්වෙනි දවසට දවසේ ප්‍රශ්න චාරාත්මක වැඩිවිල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ කරපු විදිහට ඊට ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඊට ප්‍රශ්න ලැබෙන විදිහට අනිකුත් සභාවේ මතුවෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඉතින් මුලින්ම තදාරණා කරමු සභාගත කරන්න අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්නෝත්තර සතිವಾರයට ඉදිරිපත් කිරීම සඳහා ආලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න තුනම භාවනා දෙකකින් සම්බන්ධයෙන් පළමුවන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ උදේ 6ට පරයන්කෙන් වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස දෙක බලමින් එක වේලාවක් සිටියෙමි. කුරුල්ලෙක් නැගූ ශබ්දයක් ඉතා තදින් ඇසුණු පසු සිතට ඒ ශබ්දය සමග තරහක් ආවා. ඒ සමගම ශරීරයේ ශරීරයේ දිගටම තිබූ වේදනාවක් තදින් දැනෙන්නට පටන්ගෙන මේ වේදනාවට තරහ යොමු වුණා. වේදනාව දරා ගන්න බැරි බව ඉරියව්ව වෙනස් කර වේදනාව නැති කර ගන්නට සිතේ ලොකු බලපෑමක් ආවා. එම ඉරියව්වේ සිටීමට තැත් කළත් අවසානයේ ඉරියව්ව වෙනස් කළා. එවිට වේදනාව සහ තණහ දෙකම නැති වුණා. නැවත ආනාපානයට සිත යොමු වුණා. දිගටම තිබූ වේදනාව මට ප්‍රශ්නයක් වුණේ තරහ ආවයින් පස්සේ. තරහ ආවෙත් පොඩි සිද්ධියක් නිසා. මෙය කරුණාවෙන් තීරු කර දෙන්න ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ ඒ සඳහන් විදිහට වේදනාවට තරහාවේ පොඩි සිද්ධියක් නිසා කියන එක ලියුම කියනකොට නම් තියෙන්නේ කුරුල්ලගේ සත්‍ය නිසා ඇතිවෙච්ච සද්දෙට බාධා වෙච්ච නිසා වේදනාව තමන්ට දඩදුන කකිලියට ඇවිල්ලා ද්වේෂය පහළ වෙලා තියෙනවා කියන කගේ තමයි පච්චේ හැටියට තේරෙන්නේ. නමුත් ඒ විග්‍රහයට යන්න ඉස්සෙල්ලා මම කැමැති දැනගන්න මේ විමලි වෙකනා පොඩි සිද්ධියක් නිසායි කියලා කියන්නේ මම මේ දකින පැත්තද එහෙම නැත්නම් වෙන තරහ යන වෙන සිද්ධියක් වුණාද කියලා මම දීටි අහන්න යන්නේ ස්වභාවයෙන් මම දැනගන්න කැමති විග්‍රහ කරන්න ඉස්සෙල්ලා. ඒකලි සාක්ට පේනවා අර මේ හිත මෙන්න මෙහෙම නිදර්ශනයක් කියන්න පුළුවන්. මේ සාපේ කහුවාම අපි ඒකට පරණ ක්‍රමයක් කියනවා විද ගලතියි. මනෝකේ ගලතිපහම විශේෂ තියනකන් ඒක ඇදලා විශේෂ වුණාට පස්සේ කල වැටෙනවා. ඒ වගේ තමයි කුඩලෙක් කනකොට කුඩල කාලා කාලා කාලා ලැබිල වැඩ. ඒ වගේ අපි හිත සමාධියකට ගිහිල්ලා ඒ සමාධියෙන් ගැලවෙනවා. ඒ ගැලවෙනකොට තියෙන අරමුණ එකපාරට අපිට ලොකු විලක් එනවා. ඊට පස්සේ දිගින් දිගටම දිගින් දිගට සමාධියෙන් තොරව වික්ෂිප්ත මනසකින් ඉදින හැම දෙයක් එක්කම අර සමාධියට තියෙන තද බල ආශාර සාපේක්ෂව ඊගාට නිවටත් එක ගැටීමක් ඇති. ඉතින් අපි හිතන්නේ මේකේ පැති දෙකක් තියෙන එක කුරුළු ශබ්ද නිසා සමාධිය කරනයි කියලා හිතනවා. තාපත්ත තියෙන සමාධිය කැරිච්ච නිසා තමයි කුරුළු ශබ්ද යන්නේ. මෙන්න මේ දෙකේ සමතනසේ දෙවෙනි එකට අවධානය යොමු කරනවා. මේ භාවනාවේ තියෙනවා කියලා පරිදාය භාවනා අපරිදාය භාවනා කියලා දෙකක්. වරක කාණ්ඩමට යපතුවක් කුරුසියක් හැල්ලවගේ අරමුණු ඔක්කොම පිළිතරගෙන එල්ලේ නැත්නම් මූල කර්මස්ථාන හිත නිමග්න වෙලා අගේ කියන සමාධියක් වගේ සමාධියක් කියන්නේ මෙතන අදහස් කරන ධ්‍යානයක් වගේ අර්ථනා වෙලා ඉන්න තනිකර කාන්දම් බලන්නේ කියලා පොඩි විශේෂයක්. ඒකට අපනිදාය වෙනවා. අපනිදාය වෙනවත් එක්කම යෝගාවචරය ඊගාටේන ආරමුණ දැන් කනට ගැහුවා වගේ අකුණක් ගැහුවා වගේ ගැස්සෙනවා. ගැස්සෙනකොටම ද්වේෂය නිසා මේ යෝගාවචරයට හිතෙන්නේ සත්‍ය නිසා පොඩි සිද්ධි නිසා මගේ සමාධිය කැඩෙනවා කියලා. සතිය කැඩෙනවා කියලා. අමත අපිට දැනගන්න වෙනවා සමාධිය කැඩෙච්ච නිසායි සත්‍ය වෙන්නේ සමාධිය කැඩෙන ස්වභාවය සිද්ධ. ඒකට කියනවා යෝගාවචර සතිපට්ඨාන ඉදිරියට යනකොට මේ පණිදාය භාවනා පණිදාය භාවනා කියලා දෙකක් තියෙනවා. පණිදාය භාවනා කියලා කියන්නේ අරමුණ හොඳට හිත ගුලි වෙලා වෙන ගැහුවත් ඇහෙන්නේ නැති වෙලා. ඊට පස්සේ ඒකේ කාන්තාවල ඉවරුනට පස්සේ අර විශ්වනාස විශ්ව කරවට අපේ හිත ගැස්සෙන. ඒ ගැස්සෙන්නේ මම හිතලා නැහැ. ඒ මා එතකොට මම ළඟ තියෙන අරමුණ දුර පේනවා. ඒකට අපි කරන්නේ නිසි උපදේශයක් ලැබලා තිබුණ නැත්නම් කමරාණ සද්ද වෙලා තිබුණ නැත්නම් අර සද්දෙත් එක්ක ද්වේෂ බලන. ඒ නිසා අපි තුමා වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා. සමාධිය කඩාගෙන සද්දයවද සත්‍ය කඩාගෙන සමාධියවද මේක කල්ලන් ඩාර කොච්චරක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තෙන් භාවනා කරන්න ඕනද කියලා ඇය ගානේ තොම් ගානේ කියන්නේ කවදා හරි මෙන්න මේ සමාධියට භාවනා කරන්න ඕනේ ඒගොල්ලන්ට ඕනකමක් නෑ මගේ සමාධිය කඩලා ඒ නැත්නම් මේ වෙලාවේ යටබලා තිබුණ වේදනාවක් ඇවිල්ලා ඔච්චර වෙලා තිබුණ වේදනාවක් දැන් ඒක පාට ඇවිල්ලා සමාධිය කරනවා කියන කතාවලත් අපි ඒ වගේ මේ බයිලා කතාවලුත් අහනවා. අහන්නේ මොන කම නිසා. සමාධිය කැඩෙන්නේ හේතු ඇතුළේ සමාධිය කැඩෙන්නේ හැදෙන්නේ හේතු ඇතුළේ. මෙන්න මේවා පුදුල ආරෝපණයෙන් බලන එක. ආත්මෙන් තීලා ආත්ම වශයෙන් බලන එක තමයි අපේ මොඩ කම. මාත්‍යා සිද්ධ වෙන්නේ චිත්ත ඥානයට. ඒ නිසා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ විකුණු පස්සේකට යනවා. පිච්චුණී වහන්සලා වැඩ ඉන්න තැනකට. ඉල්ලලේ කටින් අහනවා වගිනි භාවනා කටයුතු මහාන ධර්ම හොඳට කරනවා කියන්නේ. ඉතින් ඒ මිකිනත කැමැති ආනන්ද සංසවණාට වෙනවා කියනකොට බණ භාවනා කරන මහානකම් කරගෙන ඉන්නවා. කොහොමද සතිපට්ඨාන වැඩෙනවද? මේ ඒකට කියනවා මම නමාව පායන පස්සන වේදන පස්සන. ඉතින් පස්සේ මේ වාර්තාව ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වාර්තා කරනවා. අවශ්‍යයි අවසරයි සාසුවට වේගිතුමින් සම විකුණු පස්සේට ගියා. මම යත්තගෙන් සපුවියර නැහුවා. ඒකට හොඳ තියෙනවා ඒක භාවනා හොඳට කරගෙන ඉන්නවා. ඒක සුදුසු සාහනවා. ආනන්ද මේ මේ විචිකින අතරගේ මේ පණිදාය භාවනා පණිදාය භාවනා දෙක අහලා ප්‍රශ්න කරලා වෙන්නේ නැද්ද කියලා. ඒකට ආනන්ද හම්බුදානේ තමක්වත් දන්නේ නැහැ. ඒක කියනවා අවසරයි සාහනසේ ඒක මම දැනගෙන දෙයක් නෙවෙයි. අපිට අනුකම්පා කරලා අපිට කියලා දෙන්නේ. මොකද්ද පරිදහය භාවනා කියන්නේ? මොකද්ද අපරිදහය භාවනා කියන්නේ? ඒක උදාවචන්සි දේශනා කරන ප්‍රතිපත්තන යනකොට විලාකට අරමුණට හොඳට ඒක නතු වෙලා නිකන් කියක් ඇවිල්ලා භාවනා කරන ලෝකෙින් භාවනාවක් කියලා. ඉඳපු ගානේ භාවනා හේතු සාධන දිට්ඨා මේ කරලා. කරලා ගිය ගමන් ළඟම තියෙන අරමුණක් එක්ක හිත ගැටෙනවා. කාක්කෙක් කියනකොට කාක්කත් එක්ක ගැටෙනවා. ඉස්සෙක් කියන්නේ වහලා ඒක දැනෙන්නේ වෙනවා ඒක රහිත නම් නැත්නම් දැනෙන්නේ. ඒතර උත් එක්ක ගැටෙනවා. ඉතින් අන්නේ ගැටුම නිසා මේ ද්වේෂය නිසා අපට වෙච්ච සීතිය අඳුර ගන්න බෑ අපි කාකටයි දොස් කියන්නේ. මේක ක්ලස් කාක කෑ ගහලා ඉන්නේ දිනමත් අපි මේ ලෝකෙ නෙවෙයි හිටිය අපි සමාජයන්මක. ඒකට තනිදාය ප්‍රණිතියක් තියෙන ආරෝපණක් තියෙන. අපිට දහය වෙච්ච ගමන් ඒක අපිට කවුට කාටවත් අපිට කරදර කරන්න බෑ අපි සතියින් ඉඳලා. කවුරු හරි අපිට කරදර කරන්න තිය අසත්‍යමත් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ බාහිර පුද්ගලයෝ බාහිර ඒජන්තලට කරදර කරනවා කියලා. නේ අපි අසත්‍යමත් වුණොත් තමයි කරදර අපිට ඉල්ල ගන්න. ඒක නිසා භාවනා කරෝකේ නදන්නවා. අර වැරද්දට අපි කලාවට හරි පටව. ඒ පැටවීම කරන අනිවාර්යම ආත්ම සංඥාව ගන්න. මේ කවුටට ආත්මයක් තියෙනවා. කවුට ගෑගෑවේ මට භාවනාව කරන්න කවුද මරන්නේ? ඔච්චර තමයි ඉතින් ගන්න නීතිය. ඉතින් දකින් දකින් කවුද මරපියෝ කියලා ඉතින් නීති දාන. ආන්නේ තමයි අම්මන හිතක් අපිට තියෙන මොකද හේතුව එකක් දුරට අහලා නැහැ දෙක ඊ දැස්තිලා ගිල්ල නැහැ භාවනාවට තුන ද්වේෂයෙන් බලලා දෙනවා. නමුත් ප්‍රශ්නේ අහන්නේ හොඳ වෙලාවට. මම හිතනවා මම මේ කියන එක මේ ප්‍රශ්නට අදාළ වෙනවයි කියලා. ඒක අපිට සමාජයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. බටහිර මිනිස්සු කියනවා කවදාවත් අපි සද්ද අපිට කරදර කරන්නේ අපි මේ අහකට සද්ද වලට කරදර කරනවා. අපි අහකට කරදර කරනකොට අපි සමාධිය නැතිලා සද්දට අහකම සද්ද අපිට කරදර කරනවා. ওই සද්ද එකක්වත් අපිට කරදර කරන්න සතුසු කරපාන්නේ. නමුත් අපි මොඩන ඒක ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒක නිසා අපි බලවත් හිතකින් ගත කරනවා නැත්නම් නිකමල දන්නවනේ ওই රාත්‍රියකින් කඩන්න බෑ. සමාධිය කැඩෙන්නේ අපිට කැඩලා සමාධිය කැඩෙන්නේ ඊට පස්සේ වේදනාවට කව සමාධිය කැඩෙන්නේ ඇත්තට වෙන්නේ සමාධිය නිසා සතිය සතිය නිසා යොකට ආවා දැනගත්තේ ඒක වේදනාවට දැනගත්ත සතිය තියෙන නිසා ඒක සතියේ සුවිශේෂ ගුණයක් මිස සතිය දුර්ලභමක් හෝ සතියට කරන කරනද අරියාදුවක් නෙවෙයි කියලා තේරුම් ගත්තට පස්සේ බුදුනාචාර හිමවත සූත්‍රයේ දේශනා කරනවා. හිම හදාගත්ත හිතකට අවශ්‍ය නම් හිමවත පර්වතය දෙකට බලන්න. මේ කුණු තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවක්ද? අපි වට කරගෙන ගහන්න හදන අවිද්‍යාව ගැන කොහොමද කතාවද? බලවත් කරපු සතියට ආත්ම ශක්තියක් ඇති වුණා පස්සේ හිමවත පර්වතේ උන බලන්න පුළුවන්. මුඛ ආවත් ඒකට චෝදනා කරන තරම් හීන වෙන්න එපා, තීන වෙන්න එපා, තුච්ච වෙන්න එපා, ලාමක වෙන්න එපා, ආත්ම නිෂේධනය කරන්න. අපි බුදුහාමරන්ගේ දාන. කවුටකට පුළුවන් ද අපිව නලවන්න කියලා. අපේ පාර ගියා නම් මෙයා කවුරු කවුටෙක් කියලා. නැත්නම් කවුරු රජු වෙලා අපි කවුරුද? ගරුතර ස්වාමීන් වහන්සේ මෙම භාවනා වැඩමුළුවේ පළමු දිනයේදී පළමු දිනේදී සිට පඨයන්ක භාවනාව ලෙස ආනාපාන සති භාවනාව වැඩි වෙමි. මම මෙතන සිටිමි ලෙස සිතා කයට සිටගෙන විත් හුස්ම රැල්ල ලෙස බලා සිටින විට නාස්පුඩුවල වාතය ගැටෙන බවත් ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන්කර හඳුනා ගත හැකි බවක් දැනුනි. එහෙත් ඒ සමගම මූල කර්මස්ථානය දැනෙනවත් සමගම පය, දණහිස වැනි ස්ථානවල වේදනාවල් ඊට වඩා ප්‍රමුඛව දැනුනෙමි. එහෙත් ඒ ඒ අතරම වේදනාව හා මිශ්‍රව හුස්ම රැල්ල දැනි දැනි නැවතත් හුස්ම රැල්ලට හිත ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය පළමු දිනේ සිට ක්‍රමක්‍රමයෙන් දියුණු වී නිවන විට ආස්වාසය හා ප්‍රස්වාසයට හිත තබා ගැනීම දියුණු වී ඇති අතර එහි ගොරෝසු සියුම් අභ්‍යන්තර බාහිර ලෙස දැනේ. එහෙත් අතීත වර්තමාන කාල ලෙස දැනගත් අනාගතයේ අනාගත රූපයක් ලෙස දකින ආකාරය පිළිබඳ වැටහීමක් නැත. අද දින වන විට හුස්ම රැල්ල නොදැනෙන අවස්ථාව දක්වා පැමිණුණා. ඒ ක්ෂණයෙන්ම වාගේ හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගනී. කයෙහි නොදැනී යාමත් සමගම කය අභ්‍යන්තරයේ සුළු ලෙස පැද්දෙන වාසේ දැනුනි. එළෙන එළෙන පාලමක හිටගෙන සිටින විගසේ මෙම අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි. දෙවන් සරණයි. මට මතකයි අපි සුසන්දාසේ ප්‍රශ්නයක් ප්‍රතික්ෂේප කරා භාවනාවන් වේ වේදන දන්නවා ඉතින් මොකද කරන්න කියලා අහුවාම මේ වගේ දිනනවා නම් භාවනා කරනකොට මේ මේ වෙලාවට ආනාපාන වෙනවා මේ වෙලාවට වේදනාව වෙනවයි කියන ඒක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. මොකද අපි ආනාපාන පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. නැත්නම් මූල කර්මස්ථාන ඊට පස්සේ ඒක යම් වෙලාවක වේදනාව බාධාවක් වෙනවා වෙලාවට වේදනාවක් නැති වෙනවා. ඒක සාකච්ඡා කළ යුතු නමුත් රචනය ලියනකොටම වේදනාව ගැන විතරක්ම රචනා කරනවා නම් ආනාපාන ගැන සතහනක්වත් නැත්නම් මේ ප්‍රශ්නක් විශ්ලේෂණය. ඒකේ ඒක කියලාමයි කරන්නේ. මොකද හේතුව හැම වෙලාවෙම තමන්ගේ මූලකර්මස්ථානයේ පිළිබඳ තොරතුරු දීලා ප්‍රශ්න අහනවා. ඒක නැත්නම් මේ ප්‍රශ්න විසඳා විසිකර ගැනීමට හේතු වෙනවා. මේ ප්‍රශ්නේ විසිකරන්න අයිතියක් නැත්තේ නෑ මොකද විස්තර දීලා තියෙනවා. ඉතින් එතකොට පේනවා යම් යම් වේදනා එනවා සමහරට ආනපානි මකාගෙන චප්ප කරගෙන යනවා. නමුත් හොඳට බලහිටියොත් ආයේ වේදනාව නතරලා ආනපාන ගන්න පුළුවන්. දැන් ඒ ඒ ප්‍රයත්න නිසා වේදනාවක් තියෙනවා. නමුත් මම හුස්ම ගන්න බැරිලා නැහැ. නිින්ද ගිල්ල නැහැ. සතිය තියෙනවා කියලා ඊට යන්න පුළුවන්. ඉතින් යතරමඟ අතිරේක නාදයක් හම්බෙලා තියෙන ආනාපාන විවිධ පැතිකඩ. ඒකට විවිධ ආකාර කියලා සර්වචන්සි දේශනා කරනවා. 11 ආකාරයක්. ඉතින් 11 ආකාරයේ නම් කරලා දිනවා අනාගත ආකාරයේ පැටලීමක් නැහැ කියලා. ඉතින් අතට අතීත අනාගත පච්චුප්පන්න කියලා ආකාර තුනක් පෙන්වුවාට ඒකේ ඉච්ඡරම විස්තර අපිට අතුවා සපයන්නේ ඒ නිසා මම දෙන උත්තරේ තමයි අනාගත ආනාපාන කියලා කියන්නේ දැන් ආනාපානේ නෑ ඉස්සරහට ආනාපාන කා චුට්ටකින් එන බව දන්න. එතකොට අපේ සතිය මත්තට එන ආනාපානිය තමයි අරමුණු කරගෙන ඉන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රසආදී කෙලවරටම බලලා නැත්නම් සම්පූර්ණයෙන්ම උලංඝන දිනක් නැත්නම් ප්‍රසවාසයේ එළවඩ පස්සේ ඊගාට ආශ්වාසයක් වෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒකට අපේ සත්‍ය පිටලා තියෙන අන්නේ විශ්වාසය තමයි ඇවිල්ලා නැහැ. මත්තට එන ආනාපාන ආශ්වාසයේ අරමුණු කරන භාවනාව. මත්තට එන ප්‍රශ්වාසය අරමුණු කරන භාවනාව. සමාන මුළු කයම දැල්ලා ආනාපානෙ නැතුව. නමුත් ටික වෙලාවකට මේක ටික වෙලාවකට මේක එනවා. අන්නේ ඉස්සරහට මත්තට එන ආනපානෝ ආශාසෝ ප්‍රස්වාසය සලසුම් කරගෙන භාවනා කරන්න පුළුවන් ගැතිකුත් වෙනවා ඉස්සරහට. ඒකට ඒ කියන්නේ ආනාපාන අනාගත ස්වરૂපය ආරමුණු කරන භාවනා කරනවා කියලා. මේ විදිහට මේ මේක පැත්තකට ආශයක් තීරණ පටන් ගන්නවා. ඒ වගේම අර ඇන්ටි කම්පන චංචල එල්ලෙන පාලක් ඉන්නා වගේ සතහන් කරගෙන ජීවිතේ හැම වෙලාවෙම මේක නලියි. මේක සම්පූර්ණ අතර ගන්නවා. එත කම්ම නලියන. ඒ නලියන එක පේන්නේ නැති අපි අනාගතේ අතීතේ ඉන්න නිසා. කොයි වෙලාවක හරි කයේ හිත තියන්න. කයේ හිත තියෙන හැම වෙලාවක ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන මේ නලියන කතියක් තමයි ජීවිතය කියන්නේ. මේකට කියනවා සම්තතිය කියලා. ෆ්ලක්ස් හැම වෙලාවෙම නලියනවා. ඉතින් ඒ නලියන ගතිය නියර මේ හමුදාවක සීරුවෙන් සිටින් කියලා විධානය අමරනස ඔක්කොම ඉද්ද ගැවුවා වගේ සිබලු සීරුවට හිටින්නේ. ඉතින් ඒකට හිතන හෙල්ලෙන් පැටලෙන්නේ නැතුව එක දිගට බලාගෙන ඉන්න පුළුවන්කම සෙබල ගතියක් කියන්නේ. නමුත් එක අංශයක්වත් නැතර වෙන්නේ නැහැ. අනේ තියෙන හැම අංශයක්ම ස්වභාවික වේගෙන් නරඹ. ඉතින් අපි පුද්ගලයා වශයෙන් බලනකොට නම් හෙල්ලෙන් නැතුව හිටියා වගේ නිකන් ෆොටෝ එක වගේ පිටුසිතුවක් වගේ හිටි. හොඳට බලන්නේ කියොත් තමයි දෙන කොච්චර ආයාසයෙන්ද අපි ඉරියව්වක් වාස්තව. හැම වෙලාවෙම මේක වෙනස් වෙනවා. මේක සාරිපුත්‍ර සාරසේ දඳහන් කරනවා. මේ දුක්ඛ ලක්ෂණය හතරෙන් එකක්. විපරිණාමට නිතරම විපරිණාමයටපත්. ඉති මේ විපරිණාමය ආත්ම නිෂේධනය කරනවා. අපි හිතන්නේ ඉන්ටග්‍රල් වගේ ඉන්න ඕනේ. මේ නිත්‍ය සංඥාව. නමුත් භාවනා කරන කෙනා දන්නවා නිත්‍ය සංඥාව හුදු මායාවක් විතරයි. මේකේ තියෙන අනිත්‍ය ගතිය. ඉති අනිත්‍ය ගතිය දෙවිදිහකට වෙන එක තමයි ආනාපාන වගේ තරංග ආය ස්වරූපෙන් දෙන්නේ. අනික නිතරම නලියන කම්පනයක් විදිහට මේ දෙකේ තරංග ස්වරූපේ තමයි ආධුනිකය කියන්නේ. අර යටින් එක දිගට නදීමේ තියෙන ගැතිය අපි දකින්නේ යම් වෙලාවක තරංග ස්වරූපෙම තියෙන ආනාපානීය වශීකරගතට පස්සේ ඒක තුනී වෙනකොට නිතරම පවතින සංතතිය පේනවා. ඒක නිකන් ගොජේ කියලා කියනවා. ඒ ගොජේ ඉඳගෙන ඉන්න කොටයි, ඇවිදින කොටයි, ඉඳගෙන ඉන්නකොට අය නිදාගෙනකොට වෙනසක් අපි ඒකට හරියම බයයි. කොයිම වෙලාවක හරි මේ කොච්චේ තමයි ලගිනවා වෙනකොට අපි කැමති ටෙලිවිෂන් එකේ තියෙන ඩ්‍රාමා එකක් බලන්න. අපි කැමති පත්‍රය කියවන්න. අපි කැමති නව කතාවක් කියවන්න. අපි කැමති අල්ලපු ගීත් එක පච පචකල කෙලින්න. මේක දකින්න. ඒ තරම්ම ඉඳගෙන ඉති ඉඳගෙන ඉන්නකොට මේ පේන කම්පන වේග ගත්තොත් අර මම එන්නේ ඉස්සෙල්ලා ඊමේල් එකක් බලලා ඒක අදාහගත එක්කනා කියන මේ කම්පන චංචල වල හටගන්න මුලක් නැදක් නැහැ කරන්නේ. ඒ ගොජේ සනාතන දා. අපි ඉපදින්නත් ඉස්සලා තිබිලා තියෙන අපේ මරණත් ඉතිරි. අර කරන්න සූරුපෙන් ඉන්නේ වල තමයි මුලම ළඟදී. ඒ සාමේ අසතෝ අජාතෝ අභූතෝ අසංකතෝ ඒ කම්පන වේගයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වයසට යන්නේ. තිරියන් වෙන්නේ එතන තමයි. නමුත් අපි ඒකට ද්වේෂ කරන නිසා අපි මේ තරංග ස්වරූපයෙන් යන නිකන් ලොම් වේව් බලන්න හදන තියෙන නිසා අපි මේ පුද්ගලයන් සිතින් වෙන් කරගෙන ඉන්නවා. මේ සෑම සිතියකට මුල්ලා තියෙන තරංග ටික ඒක තමයි මගේ ප්‍රകൃතිය කියලා ඒකත් එක්ක ඉඳ පටන් අරගත්තා. ඒ පටක හටන් ගන්න හටගත්ත තැනක් නැහැ. ඒක අවසානිකුත් නැහැ. ඒක චිත්ත නියාමයක් දුවන්නේ. හැබැයි හරිම කම්මැලි කරවලු. හරීම ඒකාකාරයි. හරීම සැක උපදවන සුළුයි. හරීම බය උපදවන සුළුයි. මොකද ඒක මට පාලනය කරන්න. ඒක මගේ නෙවෙයි. ඒ නිසා කවදාකවත් කැමති නැහැ ඒකට අයිතිවාසිකම් ගන්න අයිතිවාසිකම් කියන්නේ ඒ වෙනුවට අර ඇති කරන දේවල් අපි සංස්කරණය කරන දේවල් ආශ්‍රස් ප්‍රසවාස මගේ කියලා උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහ කරන තාක්කල් මේක පේන්නේ නැහැ. ඒ උත්සාහ කරන තරංග ස්වරූප සංස්කාර ස්වරූප කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ගෙවුවට පස්සේ මේ තියෙන කම්පන පේනවා භාවනා කරපු කෙනාට අර සංස්කාර තේරිමත් වෙනවා ඒ නිසා කවදා හෝ ඒ පේන සංතතියට විපරිණාම ගතියට එම් තමයි ගොජේට යාළුනොත් ඒ මනස මාර්ගෙදි මැරෙයි අපේ අමරණීය තත්ත්වයටපත් වෙනවා ඉතින් ඒකට තියෙන බය නිසා තමයි අපි මේ ආරක්ෂක හමුදාවල් තියාගෙන පිළිතුරු ගැටලාගෙන নানা ආකාර ආරක්ෂාව කරන්නේ. මේ මේක එනවට බයයි. භවනා කරන එකට මේක අනිවාර්යයෙන්ම යාළු වෙන්න වෙනවා. යාළුවාන් පස්සේ වන්නකොට ඒ කම්පන චංචල වේග බුදුහාමුදුරන්ගේ සමානයි මගේ සමානයි. ඕනම කෙනෙක් ওই කම්පන චංචල වේගයට ගියා නම් ඒ කම්පන චංචල වේගේ ඥානගත පිළිවිගත නැහැ. මුලමදාග නැහැ. හොඳ නරක නැහැ. ඉතින් ඒ නිසා අපි අර මේ ඥාන පිටින් ගත තියෙන්නේ. හොඳ නරක තියෙන මේ කතන්දරේ එන විදිහට ඉන්න මිසක් අනේකට බයයි. ඉතින් මේක අර මොකක්ද මේ කියලා ආපිටට කරපු විග්‍රහයක් වශයෙන් තමයි ගණන් ගන්න වෙන්නේ. නිසා බුලතර බලන්න ඒකිතාක් දුරට මේ සනාතනෝ පේන මේ තියෙන මේ කප්පට චංචල වේගයත් එක්ක ගත කරනවා නම් කෙලස් නැහැ කියලා මතක තියාගෙන ඒකත් එක්ක ගත කරන්න පුළුවන් තරම් භාවනාව සකස් කරගන්න කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ගිය මාස මිත්‍රිගල නිසරණ වනයේ නිසරණ වැඩමුළුවට සහභාගී වූ අයෙක්මි. ගරු ස්වාමීන් වහන්සේ දින පහක පහකට හයකට ප්‍රථම මූල කර්මස්ථානයේට සිත පිළිටුවා ආනාපානයට සිත යොමා සිටින විට නිශ්චල දෙදෙසක් දුටු වෙමි. එය සුදු පාටට පුරුය. ඒ දින පහය එලෙසම සිදුවේ. හුස්ම රැල්ල පියවි තත්යෙන් සිටින විට ගන්නා හුස්ම ලෙස දැනුනි. කිසිම වෙනසක් සිදු නොවිය. වරහණට තියෙනවා කෙටි හෝ දිග. ඊට පසු සුදු පාටට දිස්වුණු ප්‍රදේශය ඉතාමත් පැහැදිලි තැඹිලි පැහැයකුත් සුදු පැහැයකුත් දිස්විය. එය තප්පර 3-4ක් අතර මාරුවෙන් මාරුවට සිදුවිය. ඒ අවස්ථාවේදී හුස්ම රැල්ල තුනී වේගන ගොස් නොදැනෙන තත්වයටපත් විය. ඉන්පසු නිල් පැහැති දෙය දෙයක කොළ පාටට සහ දුඹුරු පාටට කැබලි වශයෙන් දිස්විය. වරහණට තියෙන හරියට රූප කලාප වගේ සුදු මොහොතකින් ඒ සියල්ල කෑලි කෑලිවලට කැඩී නොපෙනී යන තත්වයටපත් විය. ඊට පසු හුස්ම රැල්ලට සිත යොමු කළ විට ආස්වාස ඉන්පසු හුස්ම රැල්ලට සිත යොමු කර ආස්වාස කරන විට එය තද ගතියෙන් යුක්තව බෙල්ලේ දකුණු පසට තදින් තෙරපෙන ගතියක් ඇති වේ. ඇති වේ. ආස්වාසය දැනෙන නොදැනෙන තත්වයේ පිටවිය. මේ සෑම අවස්ථාවකදීම හුස්ම රැල්ල වෙත අවධානය සතියත් හොඳින් පැවතුණි. අද දින 10ට කරන පරියන්ක භාවනාවට වාඩි වී නිත්‍යාගත් විගසම පිල්ලේ යම් කොටසක් පිල්ලේ යටි කොටසක් උඩ කොටසක් ඉදාම තදින් තද කරන ගතියක් ඇති විය. එය හයසරයක් පමණ සිදු විය. ඉන්පසු බෙල්ල ඉතා තදින් වම් පසට කරකී බෙල්ලෙන් උඩ කොටස ගැහෙන්නට විය. එය දෙපාරක් පමණ සිදු විය. එය නැවතුණු පසු හුස්ම රැල්ල තද ගතියෙන් යුක්තව තමා ක්‍රමයෙන් ඉහළට එසදී නැවතත් එලෙසම පහළට විත් නතර විය. ආශ්වාසයට හිත යොමු කර විට ආශ්වාසයේ තද ගතිය ගත් අතර ප්‍රශ්වාසයේ නොදැනී ගියේය. මෙය උෂ්ම රැලි 40ක් 50කට සීමා විය. ඉන්පසු සුදු පාට කලසක නිදා ඉන්නවා වගේ සුවයකුත් සතුටකුත් ඇති විය. උෂ්ම රැලි සිත පිළිකා තිබුණේ. ආශ්වාස ප්‍රශ්වාසය හොඳින් සිදුවිය. කරු ස්වාමීන් වහන්සේ සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව එය හොඳින් සිදු කිරීමට හැක. නිස්සාරණ වනයේදී වම දකුණ වශයෙන් සක්මනේ යෙදුණු විට ඊතා වේගයේ පොරගසන තත්ත්වයක් ඇතිවිය. ඊයේ සක්මන් කරන විට එලෙසම වම් කකුල වම් අතට කැරකී පොරගසන්නට විය. එයත් වේගවත් වන විට මම සතියෙන් ඉවත් වෙමි. සිත දෙපස් දෙපයේ පිළිටි බවක් සතියත් සමාධියත් හොඳින් නැති බවත් වැටහුණි. මේකට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඊතර නිතර දහස් ගණනක් මිනිසුන් සසර දුකින් මුදවන්නට ගන්නා උත්සාහය අප සියලු දෙනාම අප ලබා ගන්නා සියලු කුසල අත්පත් වේවා. මතු භවයක සකල සත්‍යයන් සසර දුකින් මුදවීම පිණිස මේ පින් ඔබ වහන්සේට පාරමිතාවක් වේවා. තෙරුවන් සරණයි. ලියලා තියෙන විදිහට දක්වලා තත්ත්වයන් දහස් කරන බුදුහමඳුරත් හිතන්නේ. කරන්න බෑ ඒක. තමන්ගේ වැඩ පලා ගන්න මේ අනුන් නිවන් දක්වන්න හදන කතාව කිව්වොත් ඉතින් ඕක තමයි ඉතින් සියලු දෙනාම නිවන් දක්වන්නේ. මහායාන බුද්ධාවන් කියලා කියනවා මේ තනකොළ හැම තනකොළයක්ම නිවන් දකින්න තමයි නිවන් දකින්නේ කියලා තමයි ඒගොල්ලෝ බෝධිසත්වයව අවබෝධ කරන්නේ. සත්‍ය විතරක් නෙවෙයි පණස් කියලා ගස්වලක කොළත් නිවන් දකින්න කම නිවන් දකින්නේ කියලා ඕම හිතෙනවා. එහෙම හිතනට ඔය හිතන බුදුහාමුදුරුවෝ හිතන්නේ නැති දේවල්. ඒක පැත්තක දාන්න. කිසි නමුත් මේ භාවනාවේදී මේ කෙනා විශ්වාසයට ගන්නවන්නේ මට හිතෙන්නේ. මේක දීලා තියෙන ආනාපාන ඉස්සලාම පරිසුදු පාර පාසුනක මොසල් එක දිගට ආනාපාන කියන අවස්ථාවක් කියනවා. ඊට පස්සේ පෙන්නනවා ආනාපාන තුනී වෙන අසුභිම විවිධ වර්ණ වලටපත් වෙන විවිධාකාර වෙනස් වීම වලටපත් වෙන ආන සත්‍යපුත් සඳහන් කරනවා. මේ ලියන රචකයාගේ අගයන් ආදාන කරන හැටි බලනකොට අර නොසලී එක දිගට පවතින ආනාපාන දක්න සතිය විවිධ වෙනස්කම් වලටපත් වෙන ආනාපාන සහ පසුබිම දක්න සතිය දෙකෙන් වඩා කාර්යශූර වඩා කාර්යක්ෂම කොයි සතියද කියලා කට උතර දෙනවා විග්‍රහ කරන්න ලේසියි හිත පිට යන්නේ නැහැ. අනන්තය ආස්වාසේ ආස්වාසේ හිත පිටලා යන්නේ. කිසිම වහකට ඒක සතිය ලක්මක් අන්වහන ප්‍රශ්නේ ආනපාන නොසලී එක දිගට පවතින සතියක් ආනපාන විවිධත්වයට පත් වෙන සතියක් දෙකේ වඩා හොඳ සතියේ ඒකාකාරී වානාපාන දක්ෂණයක වෙනස් වීම දක්ෂණයක දෙකට නම ගදරකට වෙනස් වීම නෑ ස්වාමීන් වහන්සේ වෙලේ තන ගතිය අවිල මේ එනකොට ඒකට හිත යනවා. ඒත් එක්කම ආපහු ඒක නෑ අස්සත් ප්‍රසත් කියනවා. යෝගී නියත තියෙන පාසකම විවිධ වර්ණ වලට යනවා. ආනාපාන දිග කිටි බාඩපත් වෙනානේ මේ විවිධත්වයේ දක්ෂින සතිය. ආනාපාන ඒකාකාරීත්වයේ දක්ෂින සතියක් දැක්කම කොයි එකකටද වඩා තමයි ප්‍රිය. කොයි එකක තමයි දක්ෂයි කියලා හිතන්නේ. මුලදී ඒකාකාරීත්වයේ තිබුණා. ඊට පස්සේ මේ අර ෆැමිලි පාර්ට් වගේ ආයෙත් ඒක නැතුව ගියා. අපහු මේ එකම විදියට හුස්ම දැනෙනවා. ආශ්වාස ගන්නු ආශ්වාස දැනෙන නොදැනෙන ගැටේ ගියා. මගේ ප්‍රශ්නේ හදාගන්න මේ උත්තර දෙන්නේ ඒකේ අර මුල තියෙන සතියද හොත නැත්නම් මේ විවිධත්වයේ ධර්මයේ පවතින සතියද හොත කියලා මම දැනගන්නවා. මේ දෙකෙන් දෙකක් කියලා ගත්තොත් වඩා කාර්යක්ෂම කොයි එකද කියලා. එකක් කියලා. ඒක එහෙම ඉදලා තමයි ප්‍රශ්නේ අහන්නේ. මුලදී ආනාපානෙත් එක්ක තියෙන ඒකාකාරී සතියද හොඳ? පස්සේ ආනාපානෙ විවිධත්වයේ දක්වදී පවතින සතියද හොඳ? ඒකාකාරී සතියේ සාමාන්‍ය විදිහට ගන්න පුළුවන් සතිය. ඒක තමයි දකින්නේ දියුණුවක් වෙන විදිහටද නැත්නම් ආනාපානෙ දවසින් ගන්න දැනෙන දියුණුවක්. ඒ නිසා පටන් ගන්නකොට ආනාපාන ඒකාකාරී වෙනවා සතියත් ඒකාකාරී වෙනවා පසුමත් ඒකාකාරී වගේ පේනවා. නමුත් ඊට භාවනා කරලා ගියොත් ආනාපානෙත් වෙනවා සතියත් වෙනවා පසුමත් වෙනවා. මේක දියුණුවක් නෑ. ඒක තමයි අපි සුද්ධ කරගන්න ඕනේ. අපි හිත විදත්ත්‍ය පිළිගන්න කැමති. අනිත්‍ය පිළිගන්න කැමති. ඇතිව නැතිව පිළිගන්න කැමති. එතකොට අපි දිගටම මේ වෙනස් වීම කියෙද්දි සතිය කැඩිලා නැහැ. සතිය විවිධත්වයේ තේරුම් ගන්න වෙලාවක් කියලා පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට වැඩි වෙලා ඉඳ ඉඳ භාවනාවේදී අර විවිධ වෙනස්කම් විපරිණාම පරිණාම රූපාන්තරණ ලම් ලම් වෙලා පේනවා. ලම් ලම් වෙලා පේන්නේ නැති අර ඒකාකාරී කොහොමද විවිධත්වය හොඳ නැහැ වගේ වැරදි මතයකට ගියොත් ඒ යෝගාවචරය විවිධත්වයේ දක්ෂ සත්‍යයට අනුග්‍රහ නොකරන නිසා වැඩි භාගෙට අටුණා කියලා නතර වෙනවා. ඒ නිසා මේ විවිධත්වයේ දක්ෂ සත්‍ය මෝරච්ච සත්‍ය ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස අනුගතියක් කියලා. ඒ විලාට ගොඩාක් ශක්තිය අවශ්‍යයි. ඒකාකාරීත්වයක් වන ශක්තියට වැඩිය අධික වීර්යයක් අවශ්‍යයි. අර විවිධත්වයේ තියෙද්දි අපි කඩා ගන්න සුදුසුකමක්. ඒ නිසා මේක සක්මණේදී වෙනවා. කකුල් එක එක පැති වලට යන්න බලන්න. එහෙම නැත්නම් මේ පාලනයෙන් ගිලිනවා වගේ පේනවා. ඉතින් ඒක අර ඒකාකාරී විදියට ඒකාකාරී ගතියක් වගේ එකක් නැණේ කරන්න වෙන්නේ අභියෝගයක් කරදරයක් කියලා යනවා. හරි අලෝකෙත් නම විදත්‍ය බලාපොරොත්තු වෙන යෝගාචර පේනවා. දැන් තමයි ලක්මන වෙන්න පටන් ගත්තේ. ඒකකට මට පාණි කරගන්න බැහැ. මට පාණි කරගන්න බැරි වුණාට කකුල සතියදී ආන්නේ විදිහට දිග දිගට යන ගමන් මේක පටන් අර ගන්නවා. මේ සතිය හොඳට කර්මණී වුණාට පස්සේ නැත්නම් සතිය හොඳට පිළිටවට පස්සේ එයාට මොන තරම් අරමුණු වෙනස්ම මොන තරම් අරමුණේ කර්මවල පැන්න මොන තරම් අරමුණු විගණනාවට පතන සතිය කදෙන්නේ නැහැ කියලා වගේ විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒකට අපි මේ භාවනා වචන කියන අදිමුඛ්‍ය කියලා කියනවා. අලිමෝකේ කියලා කියන්නේ ගන්න ඉස්සරහට විරුද්ධ දෙහෙල්ලෙන්න ගන්නවා. මම මගේ සතිය කැඩෙන්නේ මට සසනීය ගතියක් එනවා. ඒකත් අපි මොනම දෙයකට කදී සතිය තමයි හැරෙන්න කියලා ගන්නේ. වේදනත් ඇවිල්ලා යයි, සංඥාත් ඇවිල්ලා යයි, රූපත් ඇවිල්ලා යයි, මම කරන කෙරුවා වුත් ඇවිල්ලා යයි. නමුත් මේ ඔක්කොම සති ධාරාවට මල් මාලකට මල් ලබනවා වගේ එන්නේ න අරමුණ අමුණගෙන අමුණගෙන යනකොට ඒක විචිත්‍රත්වය එන්න පටන් ගන්නවා. එතකොට මුලදින යෝගාචරය ගොඩාක් වීර්ය අවශ්‍යයි මේකට. වීර්ය කියන මේකට කරාරින්න එපා. දුරනික්ෂේප කරන්න එපා. මේක දිගේ අරගෙන යන්න පටන් අරගත්තොත් අන්තිමට යෝගාචරයට බඩ වෙනුම් ගහන්නේ සතියපක් ගන්න. ඊනක්ටි සතියපක් ගන්න. ඇසිලිකනෝන සතියපක් ගන්න. ඇසිලිකනෝන සතියපක් ගන්න. කොච්චර කවුරුත් එක්ක බැන ගන්නකොට සතිය පවත්වන්න පුළුවන් තාක්ෂණය දැනගන්න යන්න එපා. ඒකමද කියන්නේ. ඒ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ මට්ටමල ගන්න මේ ළමයා තොටිල්ලෙන් පැනලා සෙල්ලම් කරන වයස. එතකොට අම්මා තොටිල්ලෙන් බබාට වැඩි හොඳට අවධානයෙන් ඉන්නකොට මොකද මේක මේකෙන්ම තල්ලා කඩා ගන්න හදනවා. ඊළපල්ලෙත් පනිනවා තොටිලි වැටෙමුත් පනිනවා. ඇහැරගෙන හිටියොත් හොඳ සෙල්ලක්කාර කොල්ලෙක් කියන්නේ. ඒ නිසා මේ වෙලාවේ අනුග්‍රහ කරන්නේ අනුග්‍රහ කරනකොට අරමුණ මාරුණත් අරමුණින් අරමුණට මාරුණත් යෝගාචරය බලන්නේ සත්‍ය කැඩලා නැහැ කියන දෘෂ්ටි කෝණය. අදටි දුර්ලභ වෙනව නෙවෙයි මේ සත්‍ය බලවත් වෙනවා සත්‍ය කඩන්න බෑ කියන හැටියට මං කැල්ල කරන පදම් කරන පදම් කරන કોઈ පැත්තට නැමුවත් මම කැඩෙනවා. පදම් කරමු නැතිවමට වැඩිය පදම් කරපුවාම කැඩෙන්නේ වගේ මේ සතිය පදම ආවට පස්සේ මොන දේකට සතිය යොදන්න බැරි කියලා. එහෙම නැත්නම් කියනවා මේ අභිධර්ම විග්‍රහ කරන සතිය සෝබන චෛතසිකය අකුසලයේ යෙදෙන්නේ නැහැ කියලා. සතියට උන අකුසලෙට දෙදේ. අකුසලයේ ඉන්න අකුසලව දැනගන්න සතියට දුන්නා. එචා සතිය හැමනම් සෝබනම නැහැ. මේ අශෝබනදී අශෝබන කියලා පෙන්වන්නට සතියට පුළුවන්. ඒක අපේ අටුවා පෙන්වන්න කැමතියි. අපේ අටුවා කියන්නේ මේ සතියෙන් වෙලා හොඳට තියෙන්නේ. නරකට යන්නේ නැහැ කියලා. මට වන්න පුරුවරය කිව්වේ සතිය නරක දෙයි නරක දෙයි බව පෙන්නනවා. එයා ඊට පස්සේ නරක දෙයි කරන්නේ නැහැ. ඒක නරක දෙයි නරක දෙයි නොදැන නතර කිව්වට ඒක විශ්වාස කරන්න බෑ ආය දවසක් තමයි තාය කරද්දී. නරක දෙයි නරක දෙයි බව දැනගන්න තකට මිනිසයා. ආයන්නේ ඒකට. අනේ ඒ ඇතුළෙන්ම ඇති වෙන ඒ හික්මීමට ඉන්ද්‍රිය দমনයට උදව් වෙන්නේ අර මුල් එක ඒකාකාර දෙයක් දක්න සත්‍ය නෙවෙයි. මේ විචිත්තත්වයේ තියෙන සත්‍ය කැඩෙන්නේ ඒක මට හම්බෙච්ච විශේෂ පුහුණුවක් මම මේක දියුණු කරන්න ඕනේ කියලා පරියන්කේ විතර තක්මනේ විතර උත්සාහ කරන්න එපා ඉතින්දා වැඩවලදී බලන්න අපි කොයි තරම් විවිධ ඉරියව් වලට ගියා මොන තරම් අනවශ්‍ය සමාජගත වෙන්න යන්න එපා සමාජශීලී ජීවිතයක් ගත කරත් තමන්ගේ ඥාන වේදන යන්න පුළුවන් නම් එයාට පොඩි ගහයට උනත් බලපාන්න ගෙන්ද කම්පලේ වුණා භාවනා කරන්න. ඉස්සෙල්ලා ඉස්සරහට භාවනා මධ්‍යස්ථාන වෙන්න ඕන නම් අදාළ කරවසේ යන්න පුළුවන් ගැති ඉන්නේ. ඒක ඇත්තටම මේ විපස්සනා සතිය තමයි ගොඩක් කරවට කියන්නේ. ඒකට පෙර නිමිති පහල වෙනවා. ඒ නිසා හිත නරක කරගන්න නැතුව මේ මේ කොල්ලා හදෙන බබා හොඳ දඟකාර කොල්ලෙක්. ඒ වෙනතෝ නිකම්ම තිබ්බතර තිබ්බ තිබ්බ බම්මන කොල්ලෙක් නෙවෙයි. දඟකාර කොල්ලෙක් කියලා හිතලා කන්න බොන්න දෙන එකයි තියෙන්නේ. ගානට අම්මගේ කෙසුත් කලවනවා. ඒ විතරයි. අපේ අම්මගේ ඉතලාම කොල්ලෙක් හම්බුනොත් ආම ඉවරයි. ඒ තනින් තවන පොඩ්ඩෙක් කලවන තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මාගේ භාවනා පැකීමක් සහ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී මතු කළ කරුණක් සම්බන්ධයෙන් මාමට වැටහුණු ආකාරය පිළිබඳවයි අද දින පර්යන්කේදී ආනාපානයට සිත යොමු කර මෙනෙහි කිරීම කරගෙන ගියමි. එහිදී ඊයේ භාවනා යෝගියෙකු මතු කළ ආකාරයට සිරුරේ යම් ස්ථානවල දැනීම් නැති බව අත්දැකීමි. එහිදී එම අත්දැකීම නැති බව වශයෙන් මෙනෙහි කළෙමි. අතරතුර පැමිණෙන අනෙකුත් අරමුණුද මෙනෙහි කළෙමි. පරයන්කෙන් පසුව එම අත්දැකීම ගැන ඔබ වහන්සේ ඊයේ මතු කළ පරිදි එම නැති බව දැනගත්තේ කෙසේදයි විමසා බැලුවෙමි. එම නැති බව යන සංඥාව පදනම් ඇත්තේ මුලින් තිබූ අරමුණක් ඇති බවට සාපේක්ෂව හා නිත්‍ය ආත්ම සංඥාව මත බව වැඩෙමි. එම සංසන්දනය මගින් අරමුණක් නැති බවද දෙයක් බවට පත් කරගත් එම සංසන්දනය මගින් අරමුණක් නැති බවද දෙයක් බවට පත් කරගත් බව සිතුනි. මාගේ වැටහීම තුළ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනු මැනවි. තෙරුවන් සරණයි. යැත්‍රන ත්‍රිපිටකේ සූත්‍ර පිටකවල ගොඩාක් සමතන්ස පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. මහත්මීට වගේ අටවචාන් මාසලට මේක විස්තර කරන්න බැරුව නිකන් හරිය කරලා කතා ගොඩාක් කරලා තියෙනවා. නමුත් ඒක මකලා නෑ මකන්න බෑ. ජෝහන්ස දේශනා කරපු දේවල් වලට අර්ථ කතා දුන්නකොට ඒවා තියෙනවා. ඒක මේ මට මතක නෑ මම ආනන්ද සප්පයි සූත්‍රය කියලා මට මතක තියෙන්නේ. ඒ සර්වත්‍යංශ මේ සාමාන්‍ය සරල වචන ටිකකින් මේ අභාව ප්‍රත්‍යක්ෂ විස්තර කරන්න ගන්න උත්සාහය අනුවට පේනවා මේ මහන්සිය මේ සර්වත්‍යංශය. ඒක පේනවා යම් වෙලාවක යෝගාචරය අරමුණති ශේෂ්ත්‍රයේ එක්ක සමවදිනවා. ඒ වෙලාවේදී යා දන්නේ අරමුණ නැතිව. යා දන්නේ ඊට පස්සේ අරමුණකින් ගැටුණට පස්සේ තමයි දන්නේ මම මෙතෙක් කියලා ඉඳලා තියෙන්නේ අරමුණක් නෙවෙයි. ඒක නිසා දෙවෙනියට ඇති වෙන කම්පනයට යා වෛර කරුවට ඒ කම්පණය නිසා තමයි දන්නේ මෙතෙක් වෙලා ඉඳලා දැන්. ඒක කවදා හරි ඕනේ නම් අරමුණ නැති වෙලාවේ නැති බව දැනගන්න. එන අරමුණට කම්පා වෙලා ද්වේෂ කරන එක නැතර කරන්න. මේක තානත සියුම් ක්‍රමයට බුදුජානක දේශනා කරනවා. ඒක කියන්නේ අපි අරමුණක් නැති වෙලාවේ අරමුණක් නැති බව දැනගැනීමේ හැකියාවක් මේ ඉඳුරන්ට නැහැ. මේ ඉඳුරන්ට පුළුවන් අරමුණ චීනවර එකක් විතරයි. ඒකෙන් තමයි මෙන්න සංසාරේ අපි කතන්දර ගොතලා. හැබැයි නිවනේ හරිය නැහැ. නිවන තියෙන්නේ මේ ඉඳුරන්ට අහුවෙන්නේ නැති තැනක. ඒ නිසා මේ ඉඳුරන් අහුවෙන දේවල් කොහොම නම් කරගෙන නම් කරන ගියාම ඒනෝ තැත්තම අහුවලා නැහැ. රැයට ආසදිය බලන ඉඳලා ඔක්කොම තරණියා බලලා තරට ඔක්කොම උලවන්න රේකකින් අයින් කරන්න බෑ. ආශි වැඩි හරියක් තියෙන තරණ නැති ඇති. ඒක දකින්නේ නැහැ. අපි දකින්නේ තරු විතරයි. අපි දකින්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ආස්තික ප්‍රත්‍යක්ෂය විතරයි. ඒ නිසා නාස්තික ප්‍රත්‍යක්ෂය එනකොටම අපි පිළිත් මුල් ගන්නවා. අපි පරියන්කෙන් නැගිටලා යනවා. ඒ නැත්නම් හයිය උස්ම ගන්න. නැත්නම් හිත නින්දරට. මේන්න මේ දේවල් නොකරච්ච එකම කෙනෙක්වත් නැහැ බාහම. නමුත් ඊයත්තට කියලා දෙන්න ඕනේ. මේ තමයි ආත්ම සංඥාව ගන්න, මම ආයනිය ගන්න, මාන්නේ ගන්න, මේ විඥානේ දාන දහයට. ඒ නිසා නැවත නැවතත් නැති බව වෙයි කියලා ඇති දේවල් දෙකක් මැද හැම වෙලාවෙම නැත්තන තියෙනවා කියලා දැනගත්ත දවසේ ඒ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. තෘෂ්ණාව කරන්නේ ඇති දේෙන් ඇති දේ ගැටලනවා. අතරමැද තියෙන නැති බව නොපෙන්නේ. තෘෂ්ණාන් කියන සීබ්බණී කියලා. මහුම් කාලේ කියලා. එයා කරන්නේ කොට දෙක ගැට ගන්න. ඇති දේෙන් ඇති දේට ගැට ගන්නවා. මේ ඇති දෙයක් මැද හැම වෙලාවෙම නැති දෙයක්. ඒක අහුනොත් අපිට හිඳාරි ගන්න. අපිට හොම්බ ගන්න බැහැ. අපිට වක්කාර අපිට ක්ලාන්ත ගති පහල කරනවා. ඉතින් ඒක නිසා අපි පුණුවන්තර මට්ටම් කරලා එක ගන්න වෙන කවදා හරි යෝගාවචරය things rising of time කියලා කාලේ තාම තුනී කොටසට කඩාන කඩාන යනකොට පේනවා. මේ අරමුණු තියෙන වගේ යායට පෙන්වන්නට අරමුණ සෝඩා හිදස්ති. ඒකට කියනවා going to pieces without falling apart කියලා. නිකන් අය පරණ නිකන් බඩුවක් ගත්තොත් වට ගැහෙනවා කියලා එකක් තියෙනවා හුලං ගිරියනවා කියලා. ආද භාණ්ඩේ පත්මෙන්න පරවෙන්න හුලං ගිරියනවා. නමුත් භාණ්ඩේ තියෙනවා. තිබුණාට බිම වැටුනොත් මෙතන මෙතෙන් තමයි කැඩෙන්නේ කියලා වගේ ඉරියදලා තියෙනවා. එතකොට ඒක පේන්නේ කැලි ගොඩක් එකතුලා දුන්නට ඒක ගන්නවා. හරියට මේකේ පැලෙන්නේ. අපි පැලෙන්නේ නොදකින්න ගන්න උත්සාහය තමයි තෘෂ්ණාව කියන්නේ. මේක ඒක ඝණයක් මේක එක පුද්ගලයක් මේක සිද්ධියක් කියලා අපි පිටු කරන්න හදනවා පුතහස් කෙනෙකුට මල්ල ලිහිලා බලපං අතුරු ගහලා බලපං ඔක්කොම ගොනු කරලා කලාපයක් විදිහට පේන්නේ ඒ පේන එක දෝෂයක් මේක භාවනා උත්කෘෂ්ඨ ඵලයක් නිසා ඒක ආවට පස්සේ දැන් මම හිස්තනක් දැක්කයි කියලා හිතුවා අරුම් කරන්නේ ඇහෙන් දැක්කද කණින් ඇහුවද නාසයෙන් ගඳ බැලුවද දිවෙන් රස බැලුවද කයෙන් පහස කරාද කියලා ගත්ත එකකින්වත් අහුවෙන්නේ අභාවය භාව ප්‍රඥාන්තයට සාපේක්ෂව තමයි මේ ඒ නිසා සාපේක්ෂතාවාදී දන්නේ නැතුව අපි භාවනා කරන්නත් අයින්ස්ටයින් කියලා ගන්නත් නැහැ අයින්ස්ටයින් කියා වරුදු 100 මීටර කොහොමදම විද්‍යාඥය කියලා නම දුන්නේ සාපේක්ෂතාවාදී. එයා කිව්වා ඇතිදේට සාපේක්ෂවයි නැතිදේ තියෙන්නේ නැතිදේට සාපේක්ෂවයි ඇතිදේ තියෙන්නේ. අපේ තකතිරු අමනමරි මොලේ ඇති දේ විතරයි අල්ලන්න කතන්දර ගොතන. නැති දේ දකින්න බය. ඒක නිසා ඒකට ආධ්‍යාත්මයක් ආගමක් ඕනේ, ශ්‍රද්ධාවක් ඕනේ. එහෙම නැති දේ අතුර ගන්න බැරි දේ ලිහිට ලෝකයට දේ මුලින් මුලින් අත්‍යන්තව වශයෙන් දෙන්න පහුවිලා හොඳට පේන්න පටන් ගන්නවා මේක මකාරවල යන්න ගියාට මකාරවල යන්න බැරි තරම් මේක පේන්න පටන් ගන්නකොට කයි කොයි යෝගාචරණ සද්ධා වැඩෙන්නේ හුඟක් වෙනකොට වෙන්නේ සද්දා කැඩේ. වැරදිලා කියලා හිතනවා. අනේ වැරදිලා නෙවෙයි මේ මිත්‍ය කර භාවනා උත්කෘෂ්ඨ ඵලය කියලා. ඒ කැඩෙද්දි බිඳෙද්දි අතරමැද ඇහිදල් පෙනෙද්දි ඊකර භාවනා කරනකොට කියනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන ආදී වශයෙන් ඒක භාවනා කරනවා. ඉතින් ඉහෙළම අකාරස විපස්සනා ඉහෙළම භාවනා ඉතින් ඒ නිසා ඒක පේන වෙලාවෙදී ඒක නැවත නැවත පේන්න ඒක මේ ඛණ්ඩව දිගට දැක ගන්න වෙන යට දහලවනවා තීන්තඩි දානවා මුසු බුබුල් වෙනවා රස්ටි බුබුල් වෙනවා තනක් පේනවා තනක් නොපෙනියනවා ආනි විදිහට එන වෙලාව වෙනකොට මේකට අනුග්‍රහ කරන්න ලියවිච්ච එකක්වත් මේ ලෝකේ නැහැ. ඒක කලබුරුද්දෙම ගන්නවා. මේ මේ අහවල් පොතේ බලලා කියවන්න ඕක ඇති කියලා පොත් කියන්නේ. පොත්තර තියෙන හරියක් තියෙන කුණු හරපදි තමයි. ගතේක මෙලෝ දෙයක්. ත්‍රිපිටකයේ පෙන්වන්න හදන හරියදීනේ ආස්තික ප්‍රඥප්තිය විතරයි. මේ නාස්තික වැත්ත පෙන්වන එක මේ පුත ආකාරයට හොඳ නැහැ පොඩ්ඩලමින්ටෝ කියලා දෙන්න හොඳ නැහැ කියලා. අතුවාවිච්චට ගහලා තියෙනවා. ඒ නිසා ආස්තික ප්‍රඥප්තිය බලන්න. ආස්තික ප්‍රඥප්තිය කියලා වෙනවා මේ තියෙන දේ සාපේක්ෂව නැති දේ භාවය දෙන්න පටන් ගන්න ගන්නකොට යකාලටයි කියලා බුදු බය වෙලා දුක ඒ තරමටම අපි ආත්ම සංඥාව ඒ තරමටම අපි මරන්නේ ඒ තරමට අපේ තෘෂ්ණාව තියෙන නිසා කාටද පුළුවන් මේ ආස්තික ප්‍රඥප්තිය වගේම නාස්තික ප්‍රඥප්තිය දකින්නකොට මේ තමයි බුදුහාමුදුරුවෝ ගැඹුර මේක තමයි සාපේක්ෂතාවාදී කියන්නේ මේ තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ මේක තමයි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ මේකම කරන එක තමයි තතතාවේ කියලා කියන්නේ කියලා ඉදිරියට යන්න පුළුවන් නම් ඒ යෝගාවචර සංඛාරට එක සැරේ යොක් කරන්න. ආයෙ කරන්න. එක සැරේ කෙරුවට පස්සේ ගැලුවට පස්සේ මොනම ක්‍රමයකටවත් මතකේ අමතක වෙන්නේ. ඒ තරම ගැඹුරු වෙනසක් ඇති කරන නිසා දකින්න ඉස්සල යෝගාවචරය මේක දැක්ක පස්සේ යෝගාවචරය පැහැදිලි චර්ච වෙනසක් ඇති. පැහැදිලිව රුචර්ච් කම වෙනසක් ඇති වෙනවා. මොකද මෙතෙක් මේ තීර දේවල් එකතු කරන්න හැදුවේ. මේ හැම දෙයකම පැලීමක් තියෙනවා කියලා දැක්කට පස්සේ යාට තේරෙනවා මේ මේ දේවල් අපි එකතු කරන දේවල් වල අරකට වඩා මේක හොඳයි කියන දෙයක් නෑ අසුචි කැලලක මුලැඳාක කියලා හොඳ නරක බලන දෙන්නේ නේ ඔය ඔය ඒ සිවිලි පානම අලුතින් දාලා තියෙන කැලේ මම දවසක් එනකොට මේ අපිට රාහුල් ස්වාමීන් වහන්සේ තක්මන් කරනවා මම පාරදී උඩහට එනවා ගිහියා ආ මාත්‍යා ඉතින් මම අනගහන ගියා ගේ ඇතුළට. ඒකට විතර ශාලාවක් තිබුණා. ලොකු සංසෙත් වැඩ හිටියා. ආවුල් සංසෙ මෙහෙවිලා. මම මේ දක්මන් කරන ගම මහත්තු වලවලා හිටින්න මුළු සංසාරයෙන් බඩු පිටක් වගේ. ඉස්සරහා කෑල්ල හොඳයි, පස්සට කෑල්ල හොඳ නැහැ කියලා ගන්න දෙයක් නැහැ. පිට දෙල්ල හොඳයි, මැද හොඳ නැහැ කියලා ගන්න දෙයක් නැහැ. තාචී කොන බඩු පිටක් වගේ. එයාගේ තරම් මේ තෝරන දිවල වඩා හොඳ කෑල්ලයි නරක කෑල්ලයි තෝරන්න ගිහිල්ලා අපිට මොන තරම් රටවද තියෙන්නේ. ඊකොල බලු බෙට්ටක් විතරයි ඒකේ. මොකද තේරුම් ගත්ත දවසේ මම මුල්ල කේකේජි මුල්ල ඇවරි ඊළඟට දැන් නැහැ ඊට පස්සේ. මුල්ල ඇවරි ගත්තත් එකයි, පස්සේ ඇවරි ගත්තත් එකයි කේහෙල් තමයි. ඒ මුල්ල ඇවරියි ඉස්ලාම් කෝපයල් ගන්නයි. මේ තේරුම නිසා මොන රණ්ඩුවත් අපි ළඟදී ඒ නිසා කවදා හරි දැක්කොත් මේ ආස්තිකයට සාපේක්ෂව නාස්තිකත්වය අපි මෙතෙක් කල නටන ආඩගමී අපි මේ මවාපාන ජවනිකාවේ මුස්ස ඇසත්තු දක්න බව ගන්න. ඇස් නැත්තම් දකින්නේ හොඳල හැමදාමත් විනානකමේ ජීවත් වෙන්නේ. මේ ලෝකේ ඇසත්තු ඉන්නවා. අයත්තන්න වෙනවා. මේ මොනතර ගන්නකොට පස්සේ ගිය කියලා තියෙන කතාව. මොන්ට වැඩි පිළි දාන්න ඉදහන්න එක පුළියේ. ඒක දැක්කට පස්සේ ආය මම දැන්නේ නැටා. උගල දකිනා ඉන්නවා මේ ලෝකේ. ඒ නිසා අපි තීරුම් අරගන්න අපි බුදුහාමුදුරු ඉදිරියට මේ නටන්නේ. සත්පුරුෂයන් ඉදිරියට නටන්නේ. අනී නවාපෑමක් ඕනේ. ප්‍රතිදී වගේම නැති දේ තියෙනවා. නැති දේ වහන්න අපි මොන රූපලාවන්‍ය කරන්නේ. මොන රස්තරයේවත් එකම කියනවා. මතුවලායකට අනුග්‍රහ කරනවා කියන එක නාස්තික ප්‍රත්‍යක්ෂයට අනුග්‍රහ කරනවා කියන එක සමාජයේ හිතන්නේ නාස්තික වැඩක් නිසා බුදුචාන් වහන්සේට කුණු කුණු කුණු කුණු කියලා බයි. මේ නාස්තිකේ පෙරලා දෙනවා. ඉතින් අපිත් අනික් කට්ටියගේ ආස්තිකය අල්ලගෙන නටාගෙන යනවනම් ඒගොල්ලෝ කැමතියි. නම් බුදුන් අපිට පහසෙ කොඳුරලා කියනවා එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කරලා දෙන්නේ කියලා කිල්දරගේ නාස්තිය බලාපන්. ඉදාවේ ඉන්නයි ගරු ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න පවරයි. ඊයේ භාවනා වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන විට මතුවෙච්ච ප්‍රශ්නක් තියෙන එක අහන්න අවසර වහන්සේගේ ධර්ම දේශනාව මට ඇහුණ හැටියට මේ මරණ මරණය ආසන්නයේ අත්දැකීම් ගැන වහන්සේ කතා කරා. එතකොට මේ සත්කමක් වගේ එකක් මේ හෘදයාබාධයක් වගේ එකක් ඇතිලා ටික වෙලාවකට තමයි ශරීරයෙන් ඉවත් වෙලා නැවත ඒකට ඉන්න සිවිචයිත ආවහන් පස්සේ කෙනෙක් විනාදාය ගමම යාවට කවතුනා එනකට මේ පුද්ගලයා බොහොම අකමැත්තෙන් තම ආවේ වගේ අදහසක් තමයි මට ආවේ මේ ලැබුණු ශරීරයෙන් පිටත ගියට පස්සේ ලැබුණු අත්දැකීම බොහොම සතුටක් වෙච්ච එක මගේ අදහස් දුන්නේ මේ මරණයට ළඟනකොට කොහොම වේදනාවක් දැනෙනවා කියලා එහෙම නැද්ද ස්වාමීන් වහන්සේ වේදනාව දැනෙනවයි පිට ගිහිල්ලා අපා එනවා කියන සම්පූර්ණ සංසිද්ධි දෙක මේ දෙක අතර මොකක්වත් සම්බන්ධයක් නැහැ. අ නිලමිනෝර කියවා ජෝන් මන්ස් කියලා නිව්සීලන්තේ ඒ මනුස්සයාට ඔය හරියට එකක් කීසි වගේමයි එයා ළඟට ආගෙනකොට ළඟට ආවට පස්සේ එයා විසින්ම මෝහන නිද්‍රාවකට යනවා ඉලා ඉන්නේ කනාවේ විස්තර කොහොම කියන හැබැයි නැගිටිනකොට හරි වෙහෙසයි ඒ නිසා ඉන්න ලොකු ගානක් ගන්න ඒක නිලමයිත් කියා මේ ඒ මනසට ගිහිල්ලා ගානක් ගෙවලා තමගිටත් කියවගත්ත කෙනෙක් ඒ ජෝන් මන්ස්ගේ චරිතය ලියනවා එයයි නෝනයි පින්ෂිප් ගත්ත වයස්ක දෙන්නේ ඉදිරියට ගලවම සඳහා තමයි ගත කරද්දී මාත්‍ය හාන්සුතුයේ ඉඳලා නෝනට කතා කරලා කියනවා තේ කපමු කියලා. නෝන තේ කපිල එනකොට මාත්‍යට heart attack එකක්. එහෙම මේ කොල්ලන් බෑ. එංග රස්නේ නෝන වහාම අවුලේ දොස්තර කෙනෙක් ඉනවා ඒක බොහොම ළඟ ඉන්නේ තරුණ ඉලක්කාරයෙක් ඇවිල්ලා මෙයාට කෘතිම ශෝෂණය දීලා අනේනකොට අර දොස්තරට කිත්තු වුණ වරෙපයි. ලේලා කවදාකවත් අපු වචනයක් කතා කරගන්න මිනිස්සු. ඒකට නෝනට හරි ලැජ්ජයි. මේ තමයි පෞලි තොස්තරවිල්ල මේ දිහා කොටගත්තර අවශ්‍යයි. එදා චිත්තගුණ වරුවෙන් බයිනවා. චිත්තගුණ වරුවත් ඉංග්‍රීසිය බැහැරට අවතර දෙන්නේ. කොහොම හරි මේ මචන් සීයාවට පස්සේ මෙයා දොස්තර මහත්තයාට සමාවී වෙනවා අනේ සමාවී. ඒක කොහොම නරකසේ දොස්තර මහත්තයා මේ සිද්ධිය විග්‍රහ කරන්න කියනවා. ඇයි අපන්ට මේ බැන්නේ කියලා. ඒක අහන්න හිතන ප්‍රශ්න නෙවෙයි. ඊට පස්සේ කියනවා මම ඒ වෙලාවේ හිතේ සම්පූර්ණ කිසිම ගැටුමක් නැති ආලෝකයෙන් පිරිච්ච තුන්කල් දක්න පුළුවන් වෙලාවක මම පුදුමාකාර වටිනා මිනිස්සු හම්බ වෙලා ඒ වචනේ නිවේ සාකච්ඡා කරගෙන ඉන්න වෙලාව ඔබතුමා කරපු වැඩේ නිසා මාව ඇදලා ගත්තා ඒක මේ කුණු ශරීරයට. ඒක දැනට මැරෙන්න ඕන මෙන්න තියෙන දිරච්ච ශරීරයට ඇදලා ගන්නකොට මට පුදුම කේන්තියක් එනවා. මම අර හිතපු ලස්සන තැනින් ආවව ගන්න හදලා. ඉතින් ඊට පස්සේ ඒ දොස්තර මහත්තයා දිගින් දිගට ප්‍රශ්න කළා. කොහොමද මේ කුණේ කියලා පටන් අරගන්න. ඊට පස්සේ මෙයා මේ විස්තර කරන්න ගියාට පස්සේ එයාට තේරෙනවා ජෝන් මාන්ස්ට තේරෙනවා. මට ආයෙසරේ මොකක්ද මනසකාර කරන්නේ කියන දෙයක් යනවා. එතෙන් ගියාට පස්සේ ඉස්සරහින් ඉන්න කෙනාගේ චරිතය කොහින්ද දාවේ මොකද කරන්නේ මේ මේ පුනරුත්පත්ති දාන කෙනෙක් නෙමෙයි මේ කතා කරන්නේ. ඉතර කියන කතාවක්. මගේ කීප දෙනෙකුට වෙලා තියෙනවා. ඉතින් මේ සුබෝදාරාමේ කතා කරද්දී සුබෝදාරාමේ ලොකෙක් කැවිලා කිව්වා මටත් ඔය වැඩේ වුණා. මම ඔපරේෂන් කරනවා මම කියන්න තුහිතේ ස්වාමීන් වහන්සේ මේ කියන කතාව නෙවෙයි කියලා. නමුත් මට සිද්ධ වුණා මම භාවනා කරපු කෙනෙක් නෙවෙයි. මම කවදාකවත් භාවනාවේ ඒ වගේ දැනට යන්නේ. ඒ තරම්ම ගැඹුරට යනවා. ඒක තමයි මරණයට බය මැරෙන්න හදන්නේ. මරණය කියන්නේ ඒ තරම්ම සුන්දර තැන. අපිට වෙන්නලා තියෙන්නේ සියල්ලම ආරයි. ගලක් නම් ඇලෙති කුකුරති දිරා යති මලක් නම් පිපිති කරවිති පිති හැලෙති ගලක් නම් ගලති මුහුදට ගලා යති වලක් කණ්ඩ වැනි මේ මරණියේ මරණේ එක දවසක් හරි කල්ලාතු අත්පිඳපු කෙනෙක් වෙනවන ඉන්නවනම් පේනවා ඒකෙන් මේ ණය ඔක්කොම ඉවරයි ඕන තරම් බැක්ලෝන් එකක් ගන්න. අර මැරෙන්නේ ඉවරයි. ඒ තරම් වටිනා මේ මරණය අපි බයකට හරවගෙන මේ වේදනාව දෙන ශරීරයට ආපහු නැවත ගන්න නෑ යො කරන උත්සාහයෙන් පේන මොන්දල මොන තරම් මේ යමියෝද කියලා. නෑ යො නැති තැනක වැරද්ද තියෙනවා නම් ගන්න කෙනෙක් නැත්තනද ඒකවත් අඩුවන කරගන්න ඕනේ. නැත්තම් ඒකවත් ඇලියි. මේ වැදගත්තු දැනනකොට ලියනවලු අන්තිමට මේ මරණ ධාතිකයේ කලේතු සියල්ලම කරලා ලෙඩා මලා කියලා. නමුත් ලියන්න තියෙන්නේ අකායට කියලා දෙන්නව දෙයක් නැහැ. මෙහි දීලා එවලා තියෙන කියලා ඉවර හරියට. ඒ තරම්ම කිනුවතර පොහොනවා, ඒ තරම්ම කටු ගන්න, ඒ තරම් පස්සට දාලා ගන්නවා, කටෙන් දාලා ගන්නවා අන්තිමට මැරිලා සුමානයක් විතර යනකම් තාම මරණ සත්‍ය දීලා නැහැ. මොකද දොස්තරගේ බිල ඇවිල්ලා නැහැ තාම. හයියෝ. මේ මරණය අධ්‍යක්ෂ කියන විශාල පරිශ්‍රයක් ඒ ඉස්ලාම් කියන සර්වඥාන්සේ කරනවා පාන්නේ. බුදුහාමස මේකෙන් කාට අපත් ආමංගල්‍යයන් ලැබෙන්න පිටට දුන්නේ නැහැ. ආගමන අධ්‍යක්ෂකවරුත් නැහැ කිසි කෙනෙකුට හම්බ කරලා තිබුණා. ඊට ඔක්කොම සිද්ධි කියලා කිව්වේ. ඊට පස්සේ වෙනවා දිනම් මේ මෑතකදී ඉෂිනාම්ලා කීපතේ කිඩියාවේ. ඒගොල්ලන්ගේ ඇඟෙන් මේ පයිකණේකේ දේරුනේ වතුර පිට වෙන්න පටන් ගත්තා. එන්නේ මිනිහ පුංචිලා පුංචිලා පුංචිලා පුංචිලා නිකම් පිටිගිය පෙළෑනවා. නැතිලා ගියල් ආධාමිකෙ වෙන්නේ නැතිව. භාවිත මනසක් තියෙනවා නම් මරණය ජීවිතේම කොටසක්. ඒක කිට්ටු කරනකොට තමයි අපිට මේ හිඳාගන්න. අරමුණ නැති වෙනකොට ඇඟේ කැලක් නැති වෙනකොට නොදැනෙනකොට අපි දන්නවා මේ මේ අභාවයේ ඉන්නේ කියලා. අභාව ප්‍රඥාප්තිය තභාවයට ගණන් ගන්න. අපි ඊට පස්සේ සලෝක සාදාලා නැගිටිනවා. තීන්දාඩි දානවා, දිවයට පෙත්ත තියෙනවා, TNT එක මෙහා කොලෙස්ටරෝල් නැති වෙලා නිදිනත් ඇවිල්ලා කියලා. ඉතින් බටහිර මානසික විද්‍යාවෙන් මේ කරන විස්තුව අනවත ආත්මය ඇති කරලා දෙන්න ගන්න උත්සාහය කොච්චරද කියනවනම් පොතක් කියලා තියෙනවා සයිකෝതെරපි විතවුට් සෙල්ෆ් කියලා. මේ මම යකේ එකෙක් නැත්තම් අපේ තෙරපි එක මොකද්ද වෙන්නේ කියලා. ඒ ඒකත්ෙන් බැලුවොත් මේ අර මේ ප්‍රඥයෝ කියලා නැත්නම් මේ නව නිර්මාණ කරනවා කියන හැම එකම මේ දෙල්ලම කරන්නේ මරණය බය නිසා. වෙන මොකක්වත් නැහැ. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. දැන් බලනවා ක්‍රෝමසෝම් වල අන්තිමට තියෙන මේක පොඩ්ඩක් දික් කරගන්න. මොකද එතන ඉල්ලු ආවශ්‍යක වෙනකොට ගෙවි ගෙවි යනවා. ඒක දික් කරන්න පරිශන කරනවා අමර වීලෙ. ළඟදී පොඩි මම කතාවක් කර දෙක්කනේ කියනවා මේ හරි සන්තෝෂයි කියන්නේ. සර්වචනාසිකී සතිය නිසා ඔය විද්‍යාඥයන්ට කරන්න බැරි ඔය ක්‍රෝමසෝම් වල තියෙන කැප් එක අපි නොදැනුවත්වම බෑ. කිරියන්නේ. ඒ නිසා රම් භවනා කරමින් නිකනට බුදුහන්සෝ බය කියලා කියන්නේ කෙලෙස් වලට එන්නේ එන්නේ එන්නේ තියෙන අර බය ගැතිය අහු වෙන පටන් ගන්නවා. ඒක ප්‍රධාන දේ තමයි අභවපත්තන්තිය දකින්නකොට සිල්ලම්බර ඔක්කොගේ ගන්නවා. ඒ නිසා මරණ වේලාවේදී හැමෝටම මරණය අධ්‍යක්ෂින් ඉන්නේ. ඒ මරණය අධ්‍යක්ෂින් වලට එවන්ත මැරිලත් නැහැ. මරණ මරණයක් හා සමාන දෙයක් කරා ගින්න තියෙන්නේ. කෙසේ නමුත් ඒකට බය ගැතිය නිසා වට වෙලා ඉන්න කට්ටිය යුතුයකම් ඉෂ්ට කරන්න හදනවා මිසක් කවම කරදාකත් මැරෙන කෙනාගේ සුභසීතිය ගැන හිතන්නේ කවුරක්වත්. ගිරාඩුවක් දාලා කරකොල කසාය ටිකක් වඩ තමයි හදන්නේ. ඉතින්නේ තීක්ෂුණවරේ වෙල්ල බෑ. ඒක මොන් මැරෙන වෙලාවට බබු ගන්න කරකොල කුණක් පොදෙන්න හදනවා මේ බෙහෙත් ටික වේලා මැරලා කරා. ඒක ස්පෙෂලිස්ට් දුන්නට පස්සේ මැරලා කරා. ඒගොල්ලෝ බන්නේ කොහොම හරි කරලා වදින් පොරේ බෙදෙන්න ස්පිතාලේ ගිහලා ස්පෙෂලිස්ට් දුන්නාට පස්සේ දැන් ඕන දෙයක් කියනවා. ඒ නිසා හොඳට වැඩ නැති ජීවත් වෙන්න හදන විතක් මේ පැවිද්දේ දින වටිනාකම දැන පැවිද්ද තමයි අපේ ඒ උනත් වටගතව ගන්න. මම නේද ඔන්නේ මැත්තේල තමයි ගමන්ට කන්නට. මෙරියල්ලා පා මෙරියල්ලා කියන මම කියන්නේ වාහනයි දුලෙන්ද මැරෙන මේ මොහොතේ ගණන් නරක දෙයක් නෑ අපි කල්ප කෝටි ගණන් ලක්ෂ ගණන් බැලලා තියෙනවා ඒ නිසා ජීවත් වෙන්න නැහැ කියන එක තමයි මම ඒ නිසා මරණයදී සුන්දර තැනකට යනවා කියන එක මන්නතේ අධ්‍යක්ීම අධ්‍යක්ීම නම් සර්වකනසේ පින්නපාරණාදී විස්තර කරනවා මගද්දුරට අනිත්‍යක මරණ වේදනාව තියෙනවා කියන එක මරණ වේදනාව තියෙනවා නම් ඒක නමැරලා යහත්පත් යනකොට ආය මේ යහත්පත් එන්නේ. අපිට පරණ වෙච්ච කායික බල කාර්යයක් තියෙද්දී අලුත්ම කාර්යයක් හම්බෙන්න හදනවනම් අපි අර පරණ කාර්ය කාර්යයෙන් කැරී දාලා ගන්න හදයි. ඒක නැත්නම් අලුත් රැන්කින් එකක් ගන්න. පරණ මත යම්පෙන අලුත් රැන්කින් කාර්යයක්. දතුත් නැහැ, කිසිත් නැහැ. ෆුල් අලුත් නම්බර් ප්ලේට්ස් එක මොකොත් නැහැ කාර්යයක් හදන්නේ. අපි මැරිලා අපෝ ඉන්දියාදලා ගන්නේ මේ හිතපු කුඩු කන්දලේට මේ දාඩිය ගඳ ගන්න. මේ පච්චකට ඇඟටමනේ එන්න. අන්නරි යන්න නැත්තම්. නාසම භෝගිය. එන්ති ගියයිලා මයන් නැත්තම්. හදිසෝ. නරකකට මේක හොඳයි වෙන්නේ. අපායට අපි කොහෙද යන්නේ? නරක තැනට යන කෙනාට chance එකක් දෙන්නෙත් නැහැ. නරතනේ ඉන්න හරක දැන් ඔබට අටකලිය ගාලකට ඉන්න හරකුන්ට chance එකක් දෙන්නේ නැහැ. එඳගත්ත පස් දින හය දින වැරදියක් ඇකුවනේ. මට පෙය අත්දැකීමක් දෙන්නේ නරක පැත්තට යන නිසා. යාට එහෙම විවේකීව බලන්න පුළුවන් කමක් නැහැ. එයා ඉන්නේ පැහැයෙන් වතුර එක්ක වගේ. මේ මට්ටමට හරි එන්නේ යම් මට්ටමකට මනස අවබෝධයක් ඇති කෙනෙකුට තමයි ඒ ටික මතක් කරලා කියන්න පුළුවන්. ඒ නිසා නරක පැත්තට යන කෙනෙකුට නම් එහෙම අහන්නවත් අහන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කටකටේ ගාලේ මොඩියවද දෙනවා වගේ තමයි. හදගත්ත ගියා කරා. අපහු ආවත් මට හම්බෙන්නේ මේකේ ඔය කියන තරම් හොඳක්. මේක කක්කවලම තමයි. නරාවලම තමයි මේක. අන්න අන්න මයිකේ පොඩ්ඩක් දෙන්න. ඔය ඔයදී මයිකෙන් කතා කරගෙන කන පයින්න ගන්න. මාව කෑ ගන්නවා. සම්මන්ස මේ වැඩදී සම්මන් සම්මන්ස මේ මම එක දවසක් මට දෙහික්තයක් නිමෝනියා වැදිලා ලොකු අවුලක් දෙන්න මම ගෙදර ඇවිල්ලා මට කාලෙක ඒ අවුල දාගත්ත විතරේ දන්නේ කවුරුත් හිටියේ නැහැ ගෙදර මේ ගැහිලා ගැහිලා ගැහිලා දැන් මරණයට ලං වෙලා මේ බෙල්ලක් ඉතිරිලා ඔක්කොම කොහොම හරි විත්‍යසයෙන් ඇවිත් ඉතිරිලා මට බය නැහැ මම දුපැලියට අතේ තියාගෙන දැන් හරි මම ලෑස්ති කිව්වට කය දෙන්නේ නැහැ කය මහා විශාල වේදනාවක් ඒක කියන්න බැරි වේදනාවක් පස්සේ මම පොරාල්ල පොරාල්ල දකුණු පැත්තට හැරිලා මගේ බුදුහාමුදුරන්ට ජීවිතේ පූජා කරලා දකුණු පැත්තේ නැහැ එච්චරයි ධර්ම සම්මාසෙ දැසි මට වේදනාවක් නම් නැත්නම් ගොඩක් සෙල මනින්ද ගියේ නෑ මට තේරුණා මම ටිකක් දෙකින් වගේ හිටියි පැය දෙකක් තුනක් ඉඳලා නැවත මේ සයින් ෆෝමිටි බැඳි ඉතාලෙන් මිනිහ කතා කරන මම කොහෙද කියලා ඒ වෙලාවේ ගන්නකොට ලොකු පුතා කොළඹ ඉඳලා මම කිව්වා හතරට ගන්න පුතේ කියලා මර විකාරයෙන් මම කියලා තියෙනවා. පස්සේ මොකද වෙන්නේ පොඩි කිනාව ඒවලා ගෙදර අම්මාට මොකද ලොකු අසනීපයක් තියෙනවා කියලා පස්සේ මම හතර වෙනකොට හරියට මම නැගිට්ටා. හතරට නැගී කතා කරන්න කිව්වින් හතරට නැගිට්ටා. අන්න සාමාන්‍යයෙන් ගැහෙන ගැහෙන ගැටයක් තිබ්බ මට පුදුම ප්‍රීතියක් ඇති වුණා. මාරයට මාව ගෙනියන්න බැරි වුණා කියලා සාමියස්. ඉතින් ආයෙ මොකටද ආවා කියලා තමයි කියන්නේ. සාමියස් මේ ඊට වැඩි බොහොම අවදි තත්ත්වයක් ඔය ඇමරිකාවේ පටක් අච්චු ගහම මේ ළඟදී ස්ටෝක් ඔෆ් ඉන්සයිට් කියලා. ජිග්බෝ ජිල්බෝ ටේලර් ඉතින් ඒක අච්චු කාමදාසන ඇමරිකාන ඉඳලා මගේ ජූනියර් බැච්මේට් කෙනෙක් ඇවිල්ලා මට පොත් දීලා ගියා. ඔබත් අනිවාර්යයෙන් මේක බලන්න කියන බව දන්න දන්නයි කියලා. එයා නියුරෝසර්ජන් කෙනෙක් කවුරුත් 36ක ගෑනු කෙනෙක් බඳලා නැහැ. උදේ නාන්න බඳට යන්න කියලා නාන්න ගිය ගමන් ශවරකේ වතුර එද්දී මම මොලේ පාට නහලක් කුකුట్లా ලේගුලියක් හදනවා. අන්තිම බලනකොට ඒක මේ කොල්ස් පොලයක් විතර ඇවිල්ලා. ඒකට මේකේ සම්පූර්ණ ක්‍රියාවලිය නතර වෙලා හැබැයි වම් මොලේ වෙනකොට දකුණු මොලේ වැඩ කරනවා. ඒ දකුණු මොලේ hina වෙන්න ගත්තා. දැන් හැම වෙලාවෙම වම් මොලේ විසින් දකුණු මොලේ යටපත් කරගෙන ඉන්නේ. දැන් දකුණු මොලේ වම් මොලේට ස්ට්‍රෝක් එකක් හැවෙලා වම් මොලේ මුලව දෙක කරන් ගන්න. මරණ බව දන්නවා දැන් කැරියර් එකක් ඉවරයි ඔක්කොම නැහැ මතකත් නැහැ නැති බව දන්නවා. අර මොලේ hina කරනවා. එයා ඒ පොතේම ලියනවා බෞද්ධෙක් වුණා නම් කියාවේ නිවන් දැක්කයි. ඊපස්සේ ආයෙ මම්මලේ වැඩ කරනවා. වැඩ කරන්නේ తాවකාලිකව. එතකොට යාර තේරෙනවා ඊට පස්සේ ඉවරයි. ගිහලා ඇඳට ඵලයන් කියලා. එතකොට වෙනවා හරහ වැටුනොත් මොකදව නැගිටින්නේ. ඒ නිසා හිතගෙන ඉන්න කියලා. ඊට පස්සේ ආ හිතනවා ඔෆිස් එකට කෝල් කරන්න. ෆෝන් එකක් ගන්න. ධිකර කල්පනාව නැහැ. අනින්නත් මතක් වෙනවා. මතේ ඉතන නම්බර්ස් ටිකක් එනවා. මෙයාට ගහන්න ඕනේ කියලා කවුරක්වත් මතක් නැහැ. ඊට පස්සේ ආයෙසරයක් මම ට්‍රේන් කරලා ට්‍රේන් කරලා මෙයා හිතාන නමෙන් උඩ පළවෙනි උඹට ගන්න. ගහපුවම එයා පැත්තේ ඉන්න මගේ යාළුවේ කතා කරනවා මම මොනම දෙයක් කරගන්න. උත්තර දෙන්න බෑ සම්පූර්ණ මතක ගිහිල්ලා. ඊට පස්සේ මෙයා කල්පනා කර ගන්නවා මේ ජිල්ලින් ට්‍රබල් ජිල්ලින් ට්‍රබල් ජිල්ලින් ට්‍රබල් කියලා හිතට කාවල කාවල කාවල කාවල ආයතනය ෆෝල් කරනවා. ගන්න අර පැත්තේ ඉන්න එකට ඉන්නවා ජිල්ලින් ට්‍රබල් කියලා. සුවිජාට එවන්ස එනකොට මෙයා තරප පෙළ දිගේ වැටිලා ක්ලාන්ත වෙනවා. ගෙනියලා අඟ තුනේ තුනේ තුනේ කපලා මොලේ ඕපන් සර්ජරි එකක් කරලා අර මේක අරගෙන. ඉතින් මාස 8ක් යනකම් මොනවද කරපොත කරන්නේ. ඉපදිච්ච ළමෙක් වගේ ඒ අතරමැද කියනවා අම්මා කය පහක ෆ්ලයිට් එකකට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ කියනවා ස්පිරිතාලේ ඉන්න ඔක්කොමලා අම්මුම අම්මු යමපල එකම මිනිසෙකුට වෙදෙකුට වෙදකම් කරන්න තියෙනවා කිසිම විදියකට මිනිස්සෙක් විතර නෙවෙයි කටයුතු කරන්න මට කතා කරන්න බෑ. මට ඔක්කොම එහෙමලු මට ඔක්කොම තේරෙනවා. එතකොට එයා වෙනම චක්‍රය දීලා තියෙන එහෙම කෙනෙකුට ප්‍රස්ථාන කරනකොට කොහොමද කියලා. එක නිදර්ශනයක් වෙනවා. අම්මා එනවා. අම්මා එනකොට මට සිහි නැහැ. හැබැයි මම ඔක්කොම දන්නවා. මට කතා කරන්න බෑ. අම්මා ආපු ගමන් කරන්නේ මෙයාගේ බෙඩ්ෂීට් එක ඇතුළට සිංගල බදා ගන්නවා. බදාගෙන අඟ උණුසුම් කරනවා. එතකොට තේරෙනවා මම අවුරුදු 5 6ක ළමෙක් වගේ මම අවුරුදු 36ක කෙල්ලෙක් වුණාට අම්මා මට සැලකුවේ දැන් ඉපදිච්ච ළමෙක් වගේ ඊට පස්සේ සුපර් මාකට් කන ගන්න ගිහින් එක එක එක බඩවල නම් කියලා දෙනවා මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වගේ කියලා දීලා කියලා දීලා කියලා දීලා අවුරුදු 8කට පස්සේ මේ නැවත මුගේ ඇදිලා එයා පොත ලියනවා ඊට පස්සේ එනවා මේ පොත ලියන තරම් මම මට සාහසික වුණා අර වෙලාවේ මම හිතේ පුදුමාකාර සාන්තියක නැවත මේ මතක ආපු වෙලාව ඉඳලා මට ආතතිය මට ප්‍රශ්නේ මම මේ ජීවිතේ බෙදා ගන්න පරිප්පුවක් තියෙනවා කියලා. ඒ නිසා ඒකේ වෙලාවක මේක අත්‍යන්තයක්. අරියාදුවක්ද සුභාශිෂ්‍ය නැද්ද කියන එක සමාජ මට්ටමේ බැලුවොත් අරියාදුව. උදාහරණයක් පැත්තෙන් බැලුවොත් සුභාශිෂ්‍ය. ඉතින් අපි කොයි එකද වාරද? අපි හිතන්නේ මේ මරණය තමයි සියල්ලම අමාර වේ විනාශ වෙන තැන. බුදු දහමස් කියනවා මරණය හරහා ගිය නැත්නම් අමරණීය වෙන්න බෑ කවදා. මරණය අත්දකපු කෙනාට විතරයි මේ ජීවිතේ මරණය අත්දකපු කෙනාට විතරයි සාහගුණ සෝවන් වෙන්න පුළුවන්. ඒ නිසා දුක එනකොට මරණ හා සමාන දුකක් එනකොට ඉඳන්නේ මේ සෝවන් වීමේ පෙර නිමිත්තක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පෙර නිමිත්ත අයින් කරුවොත් සෝවන් වීමයි. ඒ නිසා වෙනදා නොඉඳපු විදිහේ දුකක් එනකොට මොන දෙමේ හැකියාව තමයි මම ඉස්සල්ලාම ලේබල් භාවනා කරනකොට මුනිද්‍රජීතුමා කිව්වා මේ භාවනා කරන වේදනාව එනවා චර්චු ගෑවට කවදෝ මරණ හා සමාන දුකක් සිහියෙන් ඉඳපු කෙනාට අමරණියත් පේනවා. එන වේදනෙන් පැනෙන හතර මිනිස්යාට කවදාකවත් මේ භාවනා ගැඹුරු අත්දැකීමක් ලබන්න හම් වෙන්නේ නැහැ. ඉතින් කට්ටි භාවනා නොකරුවයි කියලා බය වෙන්න දෙයක් නැහැ. කට්ටි ඕන කරලා තියෙන මේ සැපති රෝසමලියානාවටලා ඉඳගෙන පුළුවන් නම් පෙන්ස්කාරකේ නිවන් යන්න තමයි ඉල්ලන්නේ. ඉතින් හයිවේ එකේ නිවන් යන්න ඉල්ලන්නේ. විඳවන්න නෙවෙයි. ඒ නිසා කවුරු හරි දන්නවනම් අර වේදනාවට මුණ දීගෙන යනකොට මේ මරණයේ අත්දැකීම අත් විඳපු කෙනාට බුදුසසුන කියනවා ශුන්‍යතෝ ලෝකෝ පරික්ඛස්සු මච්චුරාජාන පස්සති. මේ ඔක්කොම හිස්තයක් වගේ අච්චරම කියනවා මේ ළඟපෑමක් විතරයි කරන්නේ කියනවා තේරුණාට පස්සේ බුදුසසුන කියනවා එහෙම තේරුම් ගත්ත මනුස්සයාට මා ආස්සා මනුස්සයාව මානවට පේන්නේ නැහැ. මේ මායා කරන කට්ටිය විතරයි මාරට වෙන්නේ. සෝබන කරන අය විතරයි මාරට වෙන්නේ. සට මායාවේ තියෙන කට්ටිය විතරයි මාරට වෙන්නේ. ඒ ටික නැතිවෙන පස්සේ මායාට එවන්ස පේන්නේ. ඒ නිසා එවන්ස මායාවේ කකුල් දෙක අතරින් ඉඳලා යන්න පුළුවන් කීකිලු කාර්යය දාලා යන්නේ. දෙමින් දාගෙන යන එකයි තියෙන්නේ. සැලසුම් කරලා වැඩි වෙලාවක් තියෙනවා. ආ ඒක විනාඩි 10ට විතර වැඩිපුර වෙලාවක් අපිට තියෙන විනාඩි 50 45 50 කතර කාලයක් සක්මන් භාවනා ඒ කාලයෙන් පස්සේ අපි තුන් සුණත රැස් වෙනවා සාමූහික භාවනාවකට මේ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාසට ආගෙන සම්බන්ධ වෙච්ච සීල දිනාගන්න පෙරවචන